අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම සාකච්ඡාවක් සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊයේ මතක් කළ පරිදි සතිವಾರයේ ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න වලින් ඉද ප්‍රස්තාව ලැබෙන පරිදි සභාවෙන් මතුවෙන ප්‍රශ්න වලට සාදර වෙලා අපි ඉල්ලා හිටමු සභාගත කරන විදිහට ලිඛිත ප්‍රශ්න අවසරයි ස්වාමින් වහන්සේ. ලිඛිත ප්‍රශ්න 19ක් ඉදිරිපත් වී තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. පාරයන්ක භාවනාවේදී හුස්ම කෙරෙහි අවධානයෙන් සිටින විට එය නොදැනී ගියා. සිරුර පවතින බවද නොදැනී ගියා. දැන් සිහිය හොඳින් පවති. සිහිය පවතින බව දැනුනේ සිතවිලි නොකඩවා එන නිසාය. ඉන්පසු එන එන සිතුවිලි අතහැර දමා සිහිය පැවැත්විය යුත්තේ කුමක් කෙරෙහිද? ශරීරයේ කිසිදු වේදනාවක් ඒ මොහොතේ නොදැනේ. ඔය එතකොට හිතවිලි එනකොට හිතවිලි අයින් කරන්න දඟලන්න ඕනෙත් නැහැ. බලන්න හිතවිලි දෙකක් අතරමැද ආස්වාස් ප්‍රසවාස දෙක අතරමැද වගේ ඒත් පුංචි හිදසක් තියෙනවා අර හිතවිලි එක සීරුවට ගමන් කරන්නේ නැත්තම් එතකොට ආස්වාස් ප්‍රසවාස දෙක මැද අපි හිතන බැලුවොත් එහෙම ආධුනිකයෙක් මොකක් දිහාද බලන්නේ නැති එකක් දිහා යමක් නැතිකම දිහා ඉතින් ඒක එතකොට කියනවා ආස්වාස් ප්‍රසවාස රූපය නැති වෙච්ච තැන අපිට අවකාශය පේනවා කියලා. නැත් අවකාශය අනන්තයි. ඒක හොයන්න බෑ. ඒක යමක් දැකලා නෙවෙයි විනිශ්චය කරන්නේ නොදැකීම හරහා. ඒ වගේම තමයි හිතවිලි අතර තියෙන හිදසත් ඒක එතකොට අවකාශයට නෙවෙයි වැටෙන්නේ රූප නැත්තනම් අවකාශය කියලා කියනවා. වේදනා සංඥා හිතවිලි වගේ නැත්තනම් ශුන්්‍යතාවේ තියෙනවා. ඉතින් එතනදී අපේ හිත හරි බයයි මේ කෙලෙසයක් නැති නිසා. එතන තියෙන හිස්තන කියලා කියන්නේ හිතවිලි කියන්නේ කෙලෙසයක් නෑ හිතවිලි නැත්තන යම් නික්ලේශී තනක්. එතකොට හිත මුසුප්පු වෙනවා ප්‍රශ්න නගනවා සැක කරනවා ඒ නිසා ලෑස්තිලා යන්න මේ හිතවිලි දිහා බලන ඉන්නකොට නැත්නම් හිතවිලි පිටු දකින්නකොට හිස්තනක් එනවා එතකොට අපි පළවෙනි වතාවට අනාරම්මනේ නැත්නම් අරමුණක් නැති තැන සිය පැවැත්වීමට උත්සාහ කරනවා ඒක ඒක හරියට කියනවා නම් නිකන් සාමාන්‍ය දල උපමාවක් විදිහට බයිසිකලයක පදින එකනා හුරු වුණාට පස්සේ එක අතක් අතහැරලා යන්න පුරුදු වෙනවා. එතකොට ටික දවසක් යනකොට අතහැරලා යනවනේ ඒක ඕනනම් පාර්සලයක් අතේ තියාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ටික වෙලාවට යනකොට අනික අතත් අතාරිනවා. එතකොට බයිසිකල් එක මේ පටන් ගන්නකොට අත් දෙකකින් අල්ලලවත් සම්බර කරන්න බැරි බයිසිකල් එක අත් දෙකම අතහැරලා යනවා වගේ ඇඟෙන් නමාගෙන යන්න පුළුවන් ගතියක් එනවා. අන්න වගේ මේ පටන් ගන්නකොට නම් අත් දෙකම අල්ල පටන් ගන්න. නමුත් කරගෙන කරගෙන යනකොට ඒ සන්තුලිතතාවය එනකොට Tamanට තේරෙනවා එහෙම නැතුව යන්න පුළුවන් මොකද යම් කිසි වේගයක් ආවට පස්සේ බයිසිකල් එක බයිසිකල් එකෙම සමතුලිතතාවයක් අරන් දෙනවා ඒ වගේ තමයි මෙතනදී ආස්වාසේ නැති තැන සිතවිලි නැති තැන ආන්නේ විදියට තියෙන දේ නිෂේධනය කිරීමෙන් තමයි අපි මෙතෙන් යන්නේ හැබැයි ඒකට බයක් තියෙනවා සූදානම් නැති ගතියක් තියෙනවා ඒකදී අනතුරුදායක හැඟීමක් ඇති වෙනවා මේ අනතුරු ඇති වෙන්නේ තණ්හාවට මේ අනතුර ඇති වෙන්නේ මාන්නෙට මේ අනතුර ඇති වෙන්නේ දෘෂ්ටියට මම ආයනේට ඉතින් ඒක අභියෝග වෙනකොට අපි ඒකට ආයි කිරිපොවන්න යන්න එපා අපි ඒකට උඩගෙඩි දෙන්න යන්න එපා අපි ඒකට ඉනිමම් බඳින්න යන්න එපා මේ බුදුහාමුදුරු දක්ෂ නිසා ඔන්න තණ්හාව අඩු වෙලා ඔන්න දෘෂ්ටි අඩු වෙලා ඔන්න මාන්නේ අඩු වෙලා යනවා බලන්න පුළුවන් තරම් මිනිස්සුකටපත් නොවි මේකට හුරු වෙන්නේ මම හිතන්නේ අද කල් වෙලා වැඩි ඇති අපි වැඩමුළු දෙවෙනි දවසේ නිසා හෙට අනිද්දා වෙනකොට මම හිතන්නේ මේක අපිට මේට වැඩි බහුලව සාකච්ඡාවෙන් කරන්න වෙනවා. අපි ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නට මේ අවස්ථාව හැටියට. අවසරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ඔබ වහන්සේගේ ගුරු උපදේශ පරිදි ටික කාලයක සිට භාවනා කරන යෝගියෙක් වෙමි. පාරයන්ක භාවනාව මම පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ වශයෙන් වඩන යෝගියෙක් වෙමි. එහිදී මට පිම්බීම කෙටියටත් හැකිලීම දීර්ඝවත් දැනේ. සිත පිටතට යාම බොහෝ කොට අඩුයි. සිත පිට ගියද වහා ඒ බව හඳුනාගත හැකි. සිතුවිලි සිතට නොගනුන්. නොහැඟුණද අත්පා උරහි සහ බෙල්ලේ වේදනා සැරින් සැරේ දැනේ. එවිට මම එම වේදනාව තුනී වනතුරු මෙනෙහි කර නැවත මූල කර්මස්ථානයට පිම්බීම හැකිලීමට සිත යොමු කරමි. සමහර පරයන්කවලදී මෙලෙස වේදනා දැනීම දෙවතාවක් පමණ සිදුවන අතර සමහර පරයන්කවලදී වේදනා ඇතිවන්නේම නැත. නිදිමත එන්නේද නැත. භාවනාව පිළිබඳ කම්මැලි හෝ නීරස බවකුත් නැත. භාවනා කිරීමට මම කැමතියි. මම පුටුවක වාඩි වී භාවනා කරන අතර ඉරියව්වේ අපහසුවක් දැනෙන්නේද නැත. මේ ආකාරයට මට වරකට පැය 1 සිට 1:00 අතර කාලයක් පරයන්ක භාවනාව සිදු කළ හැකිය. සක්මන් භාවනාව මම සක්මන් භාවනාව වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් භාවනාව කරමි. මම ලනුපැදුරේ සක්මන් කරන විට සක්මන ආරම්භා ටික වේලාවකින් තෙත ලනුපැදුරක ඇවිදින්නාසේ දෙපා වලට දැනෙයි. වැලි මළුවේ සක්මන් කරන විට තෙත වැලි පෑගෙන්නාසේ දැනෙයි. දැනට සක්මන් කරන විට වම් මොකද? දැනට සක්මන් කරන විට වම් පාදයේ බර යොදා ඇවිදින ආකාරයකුත් දකුණු කකුල උඩින් ඉදිරියට ඇදී යන්නාසේ දැනේ. සක්මන් භාවනාව කරන විට ශරීරයේ වේදනා කැක්කුම් නිදිමත ගතිය කම්මැලිකම් ආදී කිසිවක් සිතට නොදැනේ. මම සක්මන් කරන විට වටපිට නොබලන අතර වම දකුණ අරමුණ කෙරෙහි පාද චලනයට අනුව මාරුවෙන් මාරුවට සතිය පැවැත්වෙමි. දැන් සක්මන් භාවනාව નિરાයාසයෙන් සිදුවන මට්ටමට පත්ව ඇත. සතියෙන් යුක්තව. මේ ආකාරයෙන් එක් සක්මන් භාවනා වාරයක් සඳහා පැයකයේ සිට පැයකයි කාලක් දක්වා ප්‍රමාණයක් සක්මන් කළ හැකිය. ගරු ස්වාමින් වහන්සේ මට ඉදිරියට භාවනාව කරගෙන යාම සඳහා සුදුසු ගුරු උපදේශයක් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට කායික මානසික නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේකේ ඇත්තටම උපදෙස් දෙන්න වටින්නේ නැහැ. මේ යන විදියටමයි යන්න ඕනේ. මේ එකලස් වෙලා තියෙන්නේ. දිගට දිගට කරන්ඩ ධෛර්යක වෙන්න යන පාර හරි අත්දැකීම්මදි. ඒ නිසා අත්දැකීම් එක තීම සඳහා මේ මේ යන ක්‍රමයේම නැත්තම් මේ අල්ලගත්ත ක්‍රමේ බාධා කරන්නේ නැතුව දිගට යන එකට විතරයි උපදෙස් දෙන්න තියෙන්නේ. හොඳයි කියලා කියන්න පුළුවන්. තුන්වන ප්‍රශ්නය. ගරුතර ස්වාමීන් වහන්ස මෙය ඊයේ පරයන්ක භාවනාවේදී ඇතු වූ අත්දැකීමකි. සක්මන් භාවනාවෙන් අනතුරුව පරයන්ක භාවනාවට වාඩි වී විනාඩි 5ක පමණ කාලයක් ඉඳගෙන සිටින ඉරියව්ව නිරීක්ෂණය කළෙමි. එහිදී හුස්ම ඉහළට ගන්නා විට සිසිල් සුලන් රැල්ලක් නාසයේ මැද හරියේ වැදී ඇතුළට ගොස් උණුසුම් වාතයක් ලෙස නාසයෙන් පිටවන අයුරු නිරීක්ෂණය කළෙමි. විනාඩි 5ක් පමණ නොකඩවා මෙම ඉරියව්වේ සිටින්නට ඇති. ඉන්පසු හුස්ම ගැනීම පිටවීම නොදැනී ගොස් ඉඳගෙන ඉන්න ඉරියව්ව වෙනස් වන බවක් හා ශරීරයේ ක්‍රමක්‍රමයෙන් පසුපසට ඇලවිගෙන යනවා වැනි හැඟීමක් නිරීක්ෂණය කළෙමි. අංශක 90 කෝණය වෙනස් වී තව අංශක 10ක් පමණ පසුපසට ඇලවුණු බවක් නිරීක්ෂණය කළෙමි. මෙසේ ඇලවින බව වැටහුනේ ක්‍රමක්‍රමයෙන් ඇලවීම වැඩි වී ශරීරය පිටිපසට වැටේදෝයි මනසට ඇති වූ සියුම් බයක් නිසා වෙනි. ඒත් සමගම ශරීරය වම්පසට සියුම්ව ඇලවෙන බවක් හා ඉඳගෙන ඉන්න ඉරියව්ව වම්පසට සියුම් අයුරින් කැරකෙන බවක් නිරීක්ෂණය කළෙමි. මේ ඇතිවන්නේ ශරීරයේ යටි ප්‍රදේශයෙන් හටගන්නා සියුම් ගැස්සීමකින් අනතුරුය. මේ වන විට මේ සියුම් හැරුණකොට මේ වන විට මෙම සිදුවීම හැරුණකොට ආනාපාන සතිය ගැන කිසිදු දැනීමකින් තොර වීමි. ඇලවෙන ශරීරය කෙලින් කර ගැනීම සඳහා ඉරියව් මාරු කිරීමට සිතුනත් මෙය භෞතික ලෙස සිදුවෙන ඇලවීමක් නොව හුදු මනසේ මායාවක් විය හැකි බව හැඟී ගිය බැවින් බලවත් අදිෂ්ඨානයකින් ඒ ඉරියව්වේම සිටියෙමි. සිරුරේ පහළ කොටස දැඩිසේ පොළවට තද වී ඇතිසයක් දැනුනි. ඒත් සමගම දකුණු කකුලේ මුල කොටසේ මස් පිඬුවල වේදනාවක් හටගෙන ක්‍රමක්‍රමයෙන් උස්සන්න උස්සන්න වන බව නිරීක්ෂණය කළෙමි. පළමු කී සියලු ඉරියව් අමතක වී දැඩිව මේ වේදනාව මනසේ ග්‍රහණය විය. වේදනාවක් වේදනාවක් යනුවෙන් මෙනෙහි කළද වේදනාව ඉවසාගත නොහැකිව නොහැකි වූ බැවින් තද වේදනාවක් යයි තවදුරටත් මෙනෙහි කළෙමි. වේදනාව අඩු නොවන බැවින් භාවනාවෙන් මිදුණෙමි. විනාඩි 25ක් ගත වී බව ගත වී ඇති බව දුටුවෙමි. සක්මන් භාවනාවෙන් අනතුරුව රාත්‍රී කාලයේ සිදු කර පර්යංක භාවනාවේදීද මේට සමානව සිදු වූ නමුත් වමට ඇලවීම හා වමට කැරක්වීම සිදු නොවිනි. අද අලුයම සක්මන් භාවනාවෙන් පසු පර්යංක භාවනාවේ යෙදෙමි. විනාඩි 5ක් පමණ මම දැන් මෙතන යයි ඉඳගෙන ඉන්න ඉරියාවට අවධානය යොමු කර ආනාපාන සතිය පටන් ගතිමි. හුස්ම ගැනීම පිටවීම නොකඩවා නිරීක්ෂණය කළෙමි. හුස්ම ගැනීම පිටවීම හැරුණකොට වෙන කිසිදු සිතවිල්ලක් ආවේ නැත. එහෙත් අවසානයේදී දකුණු කකුලේ වේදනාව මතුවිය. වේදනාවක් වේදනාවක් යයි මෙනෙහි කළද කිසිදු වෙනසක් සිදු නොවූ බැවිනුත් වේදනාව එන්නෙන්නම වැඩි වූ බැවිනුත් භාවනාවෙන් මිදුනේමි. විනාඩි 25ක් ගත වී තිබුණි. ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මා කෙරේ අනුකම්පාවෙන් භාවනා කරද්දී ඇතිවන මෙම වේදනාවලින් මිදීම සඳහා ඊයේ සිදු වූ සිදුවීම් යලිත් සිදුවීම වළක්වා ගැනීම සඳහා කාරුණික ඕදනක් ලබා දෙන බෙන් බැගෑපත් ගෞරවාන්විතව අයද සිටිමි. ත්වන් සරණයි. උසාවියට පිළිතුරු දීමට සූදානම්. ආ එන උසාවියට ගන්න වෙනවා. මොකද මට අහන්න ඕනේ මේ පරියන්ක දෙකෙන් කොයි පරියන්කේද Taman හොඳයි කියලා හිතන්නේ. දෙකක විස්තර තියෙනවා. ඔග්ඥානිකයොත් ඒ ඔහොම පරියංග 3-4 ලියන්න ගත්තොත් උසාවියට වෙන වැඩ නැති වෙනවා. ඒ නිසා මම කියනවා මේ දෙකෙන් Taman හොඳයි කියන්නේ මේ පරියංග දෙකෙන් කොයි එකද කියලා. ඒකෙන් අපි පටන් ගන්නවා නඩුව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ පරියංක දෙක කිව්වේ දැන් මේක මේ වார்த்தාවේ තියෙනවා ඊ එකයි අද එකයි කියලා. එහේ ස්වාමීන් වහන්සේ. ඒකෙන් කොයි එකද හොඳ එක Taman දන්න විදියට. මම දන්න විදිහට ඊයේ එක තමයි හොඳ මොකද අත්දැකීම් ගොඩක් සම්භාරයක් ලැබෙනවා ඒක නිසා මේ අද කරපු පරයන්කේ මට කෙලින්ම මේ ඒ භාවනාවට යොමු වුණා ඒක නිසා ප්‍රශ්නයක් ඇති වුණේ ඊයේ භාවනාවේදී තමයි ප්‍රශ්න ඇති වුණේ ඒක නිසා ඒක හොඳයි කියලා හිතෙනවා සවිනාස පටලවිලි ප්‍රශ්නයක් ඇති වෙච්ච එක හොඳයි කියන ප්‍රශ්නයක් ඇති වෙච්ච නැති එක නරකයි කියලා කියනවා ඒකේ දැන් උසාවියට වැටෙනවා අපබ්‍රංසයි කියලා. දෙක අනිත් එකටත් කට්ටියත් එක්ක මම කියන්නේ අහන්න ඕනේ පරියන්ගේ විතරක් විස්තර කරන්න අනිත් ඒවා දාපු ගමන් අවධානය සම්පූර්ණයෙන්ම දෙකට යනවා. Tamanට මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේකයි කියලා ඉල්ලම ඉල්ලීමක් කරනකොට එක ඉල්ලීමක් කරන. ඒකට අවධානය ගන්න පුළුවන්. විස්තර වෙලාක් ලියන්න පටන් අරගත්තොත් මේ මොකද්ද මේ කියාගෙන ඉන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒ Tamanට හොඳම හොඳම නැත්නම් වැඩිම ප්‍රශ්න තියෙන කියලා. ඒක යෝගාවචර තීන්දුව කරන්න ඕනේ. එතකොට මේ දෙකෙන් බලනකොට ඊයේ වෙච්ච පරියන්ගේ ප්‍රශ්න තියෙන කොහොඳයි කියලා කියනවා. අද පරියන්ගේ ප්‍රශ්න නැහැ. ඒක හොඳ නැහැ කියලා කියන්නේ අත්දැකීම් අධිකම නිසා කියන්නේ ඒක වෙන්න පුළුවන්. නමුත් මේකට උපදෙස් දෙන්න ඕනේ නැහැ. ඊයේක අද වෙනකොට ප්‍රශ්න නැති මට්ටමන තමන්ම කරලා දැකලා තියෙනවනම් ඒක තමයි යෝගාචරය විඳින්න ඕනේ. ඔය කියන කැරකෙලි, ඔය කියන වේදනා නැති කිරීමේ බොහොම බය ආදු ඉල්ලීමක් තියෙනවා. එකක්වත් නැති වෙන්නේ නැහැ. නැති කරන්න ගියොත් ද්වේෂයක් එනවා. ඔක තියෙද්දිත් කරගෙන යනකොට ප්‍රශ්නයක් අහන්න පුළුවන් උසාවියේ දෙවෙනි ප්‍රශ්නේ මේ විදිහට මුළු ඇඟම මේ විදිහට පාලනය කරන්න බැලුව ඇල වෙනවා කකුල වේදනා එනවා ඒ විලාවේදී සතිය ගිලිහිලාද නැත්නම් සතිය උපරිම වශයෙන් කාර්යක්ෂමව කුසලතාවකින් යුක්ත වැඩ කරන අවස්ථාවක් කියලාද හිතෙන්නේ සතිය ගිලිහුණා කියලා හිතෙන්නේ සොරිනාස කද්දාවත් නැහැ සතිය ගිලිහුණා නම් අතීතයේ හිත මෙතන අතීතයක් නැහැ නේ සතිය කියනවා අනාගතේ හිත. මෙතන අනාගතයට යන්න දෙන්නෙම නැහැ වේදනාව තියෙනවනේ. සතිය කියනවා වෙන කෙනෙක් ගැන හිතන්නේ. දැන් මෙතන වෙන කෙනෙක් නෙවෙයිනේ. සතිය කියනවා වෙන තැනකට යනවා. මේක තමයි සතිය කියන්නේ. නිසා සතිය තියෙනකොට දුක්ඛ සත්‍ය හොඳට තේරෙනවා. දැන් අපි කියනවා මේ දුක පළවෙනි ආර්ය සත්‍ය තේරුම් ගන්න ඕන හැබැයි දුක විඳින්න නැතුව කියලා. ඉතින් ඒක කරන්න අමාරුයි. ඒ නිසා මේක හුතුවට සතිය තියෙන වෙලාවක්ද නැද්ද කියන එක පරීක්ෂා කරලා බලන මම දැන් මෙතන ප්‍රත්‍යක්ෂ වෙන එකක්ද හිතලුවක්ද හීනයක්ද මායාවක්ද නැත්තම් වෙන මතයක්ද කියලා බලන්න නෑන මේකට තමයි සතිය කියන්නේ. එතකොට විඳ දරා ගන්න බැරි එක වෙනම කතාවක් නැත්තම් සතියට අරමුණ වෙන අරමුණ වෙනම එකක්. නමුත් උත්තරම සතිය තියෙන වෙලාව. මේ වෙලාවේදී විනාඩි 25 කියලා දෙකේම লীලා තියෙනවා. විනාඩි 25කින් මේ නැගිටින්න යන්න එපා. පුළුවන් නම් බලන්න මේ වේදනාව දුරුවන් කිරීම සඳහා ඇඟෙන් අහන්න මොනවද ඉල්ලන්නේ කියලා. ඒකට එයා කියයි කකුල පොඩ්ඩක් දිගාරින්න කියයි. නැත්නම් හරි බරි ගහින්න කියයි. ඉතින් ඒ වෙලාවේ බලන්න ඒ ශරීරයේ ඉල්ලන දේ SMS දාලා slowly, mindfully, silently හිමීට නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කකුල දිගාරලා බලන්න ආයෙසරයක් ගන්න පුළුවන් කියලා. අරමුණට ගන්න පුළුවන්ද කියලා. එහෙම අරගන්න පුළුවන් නම් ඒ ආයශරයක් අර අදින් යතර යටහත් පහත් ගතියක් තියෙනවා, පෙරදෙන ගතියක් තියෙනවා. පරාජිත ගතියක් තියෙනවා ඉරියව් වෙනස් කරනකොට. නමුත් වෙනස් කරන්න ප්‍රයෝජනෙයි සලකලානේ. ආන්න එහෙම කළා බලන්න ඒකල මේ සතිය තියෙනකොට කයේ දැනෙන මේ සංවේදනා, කයේ දැනෙන මේ මේ විඳීම් රාශිය මග අරවන්න ඕන නිසා තමයි අපි මේ අසතිය මෙච්චරම පාවිච්චි කරන්නේ. අතිමත් වුණොත් මේ කය සම්පූර්ණම මේ ඒ වගේ දැවෙන, තැවෙන, පෙළෙන සමාට ප්‍රීති ජනක, සමාට දුක් ජනක දේවල් ඒක තියෙනකොට සතිය තියෙනවා කියන හැඟීමෙන් බලන්න මම මේ පොවන්න හදනව නෙවෙයි ඉන්නකොට බලන්න මම අතීතයේ අනාගතයේ වෙන කෙනෙක් ළඟද වෙන තැනකද කියලා. නැත්තම් මේක තමයි සතිය කියන්නේ. ඒ නිසා භවන හොඳට යණ්ඩයි හදන්නේ. නමුත් යෝගාවචරය සාදරව කියන කරුණාකරලා මගේ භවනා කඩලා දෙන්නයි කියලා. අමාරුයි. දානමේ අල්ලගෙන යන්න හදන වෙලාවේ ඒක කඩන්න උත්සාහ කරන්න හොඳ නැහැ. ඔය එක උණයි කියලා අතපය ගැටෙන්නෙත් නැහැ, බෙල්ල ගහලා යන්නෙත් නැහැ. ඒක පොඩ්ඩක් කන්ද නැගකට පස්සේ ඊට පස්සේ පල්ලම තියෙනවා. නිසා විචපහෙන් නැතර කරන්න එපා. තව ඉදිරියට යන්න මේ සතිය කියලා හිත අඳුරගන්න. මේ තමයි සතිය ඉලඹිච්චාම දැනෙන දේ කියලා මේකට සාදර වෙලා ගියොත් ඔය යකා ඔය කීන තරම්ම කළු පාට නැහැ. යන්න පුළුවන් කියලා මම විශ්වාසය පළ කරනවා. තේරුණා ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. හතරවෙනි ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ පරයන්කේ සිට ආනාපාන සති භාවනාව කරද්දී හුස්ම රැල්ල නාසික අග්‍රයේ ගැවීම නොදැනේ. ආශ්වාස ප්‍රශ්වාසයේද නොදැනෙන තරම්ය. නමුත් බඩ පිම්බීම හැකිලිම දැනේ. මේ අනුව ආශ්වාස ප්‍රශ්වාසයේ ආකාරය එනම් දිග් බව, කෙටි බව, උණුසුම් බව දැන ගැනීමට නොහැකි වීමෙන් මට ආනාපාන භාවනාව වැඩි නොහැකිදයි කරුණාවෙන් පහදා දෙනසේක්වා. තවද පාරයන්ක භාවනාවේදී තද නිදිමතද පැමිණේ. ඒකට ආනාපානෙ පේන්නේ නැත්තම් මේ ආනාපාන කරන්න කියලා අපි බලපෑම් කළා නෑනේ. කයේ හිත තියෙනවා නම් ඒකට තියෙන බවට ලැබෙන සාක්කයක් නැත්නම් ඒක තහවුරු වීමක් තමයි පිම්බීම ඇගලින් පේනවා. ඉතින් ඒක හොඳටම විශ්වාසයි කයේ හිත තියෙන. ඒකට මට ආනපාන පේන්නේ කියලා සැකයක් බයක් ඇති කර ගන්න වෙනුවට මේ පේන පිම්බීම ඇගලින් දෙකේ ගිහිලා ඒකේ සටහන් බලන්න. ඒකේ ආකාර බලන්න. එතකොට කනපින්දමක් නැහැ. පේන දේ බලන්න කියලා තමයි විපස්සනා කියන්නේ. ඉතින් හැම කෙනාගේම හොල්මනක් තියෙනවා. සමහරට චෝදනත් කරනවා මේ මෙතන ආනාපාන බලන්න යොමු කිරීමක් අපි කරනවා කියලා මම දන්නේ මම මම නම් එහෙම එකක් කරලා නැහැ. ඒක මූලික උපදේශ වලත් කියලා තියෙනවා. කයට හිත ගත්තට පස්සේ ආනාපානේ පේන්න ඉඩ තියෙනවා. නැත්තම් පිම්බි මැකිලෙම පේන්න ඉඩ තියෙනවා. ඉතින් Tamanට ස්වභාවයෙන් මතුවෙන දේ බලනවා මිස ආනාපානේ බලනවා කියන එක එහෙම මොකද්ද කියන්නේ? අනිවාර්ය කරලා නැහැ. ඉතින් ඒක පිළිබඳව මූලික උපදේශ පන්තියේ තියෙනවා. ඊයේ ධර්ම සාකච්ඡාවේදීත් මම මතක් කරා අදත් මතක් කරනවා ඉඳගෙන මම දැන් මෙතන ඉන්නවා කියන එකට කයින් එක්ක හැපෙන තැන එක්ක පිම්බීමක් කිලිමක් ආනපානේ පේනවනම් ඒ පේන දේ සටහන් සහකාර බලනවා මිස නොපෙනෙන දෙයකට බලන්න ගිය ගමන් ඔකට තමයි කාමයේ කියන්නේ. කාමයේ කියන්නෙම මේ නොලැබිච්ච දෙයක් පිටිපස්සේ පුතුමාකාර කැඹිරිල්ලක් අඹරනවා. කවදාකවත් එයාට ලැබිච්ච දේ පිළිබඳ සතුටක් නැහැ. ඉතින් ඒ නිසා කාම පරිලාහ කියලා මේකට කියන කාම දාහේ කදාකත් ඇතියක් නැහැ. ලැබිච්ච මොනම දෙයක්වත් ඇතියක් නැහැ. නොලැබිච්ච දෙයක් නතරන. බුදුරජාණන් වහන්සේ කිව්වේ ලබන්න අමාරුම දේ තමයි බුද්ධෝත්පාද කාලේ. ඒක ලැබිලා තියෙනවා. ඊකට අමාරුම දේ manussත්ව ප්‍රතිලාභ ලැබිලා තියෙනවා. ඊට පස්සේ ක්ෂණ සම්පatti දැන් පිම්බි මහගිලවත් පේනවා. ධර්ම ශ්‍රවණයක් තියෙනවා. සත්පුරුෂ ශාස්ත්‍රයක් තියෙනවා. අර කොහෙදෝ නැති ආනපනක් නැහැ කියලා හරියට පශ්චාත්තාප මම කියන්නේ ඒක බොරුවක් කරනවා කියලා. අවංකවමයි කරන්නේ. හැබැයි තකතිරුයි, මෝඩයි, මෝහයි, අන්ධකාරයි. ඒක නැති කරන් තමයි මේ සාකච්ඡා කරන්නේ. ඒක තමයි අපි මේ වැඩමුළු වල යෙදෙන්නේ. ඒ නිසා ඔය නාපු ආනවන ගැන කටතර වෙනුවට ඉදිරිපත් වෙලා තියෙන පිම්බීම හැකිලිමේ විස්තර බලන්න. එතකොට ලොකු ධෛර්යයක් එයි හිතට. පස්වෙනි ප්‍රශ්නය. පාරයන්ක භාවනාව. මම ඉඳගෙන නාසාග්‍රේට සිත යොමු කර ආනාපාන සති භාවනාවේ යෙදී මිනිත්තු දෙක තුනක් යනකොට මගේ මුළු ඇඟම rising passing firework වගේ දැනෙනවා. ආනාපාන ගැන යොමු කරන විට තමයි එසේ දැනෙන්නේ. ටික වේලාවක් මෙනෙහි කරලා අනිත්‍ය මෙනෙහි කරනවා. තව දුරටත් මා කළ යුත්තේ කුමක්දයි පහදා දෙන්න. මේ අනිත්‍ය මෙනෙහි කිරීමක් සතිපට්ඨාන කිසිම තැනක මතක් කරලා නැහැ. මේ අනිත්‍ය මෙනෙහි කරනවා කියලා කියන්නේ ද්වේෂ කරනවා කියන වචනේ. නොදකින් කියන එක තමයි කියන්නේ. අනිච්චං කියන වචනේ භාවනා යෝගාවචරයේ ශබ්ද මාලේ නොදකින් කියන එක තමයි. නොදකින් නොබතන් නොදෝමකින් අනිච්චං දුක්ඛං අනාත්තං නොදකින් නොබතන් නොදෝමකින් කියනවා. ඉතින් මේ තුම් කුම්භයිකම දීදී මොන භාවනාවක්ද? තියෙන දේ මෙනෙහි කරන්න. අනිච්ච මෙනෙහි කරන්න යන්න එපා. එහෙම එකක් මම දන්නේ ඔය ඒ මම පළවෙනි සැරේට ඔය මේ නුගියෙකුට කෙරුවට පස්සේ ඒ උපාසකම්ම කෙනෙක් කියනවා මේ තමයි මම උභාන්තිකේ බණ 12ක් ඇහුව අවුරුද්දෙම කිසිම තැනක අනිච්චන් දුක්ඛන් කියන බවක් ඔබ වහන්සේ කියන්නේ නැහැ. මුළු සතිපට්ඨාන සූත්‍රයේම නැහැ මේක. ඔය තියෙන ද්වේෂය. ඒක නිසා පැමිණිච්ච දේ පැමිණිච්ච විදිහට මෙනෙහි කරන්නේ යොමුින් ඉපස්සේ කරන්න ඉස්සලා අනිච්චන් දුක්ඛම අනිච්චම් මෙනෙහි කිරීමත් අවශ්‍ය වෙන්නේ. ඒකට වෙලාවක් ඒ පස්සේ අනිච්චන් ලක්ෂණ අනිච්චානුපස්සනාව අනිච්ච ලක්ෂණය අනිච්චතාවේ වැටහෙන වෙලාවක්. ඊට ඉස්සලා මේ කරන්නේ නම් දෝසානුසය කියලා හිතා ගන්න. මේකට තියෙන द्वේෂය නිසා ඒක නිසා පැමිණෙන අරමුණට द्वේෂ කරන්න එපා. පැමිණනවට ප්‍රේම කරන්නත් එපා. ආපු විදියට මෙනෙහි කරන්න. එතකොට ওই පොඩි ප්‍රශ්නයක් ඔතන තියෙනවා. කාරා යන්න පුළුවන්. 6වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස. පාරයන්කේ හිඳ ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. මුලින් නාසය අග හුස්ම හොඳින් දැනෙන්නට විය. ආශ්වාසය තද සීතල ලෙසත් ප්‍රශ්වාසය උණුසුම් සැහැල්ලු ලෙසත් දැනුනි. මෙලෙස විනාඩි 20ක් විතර ගත වූ විට හුස්ම ක්‍රම ක්‍රමයෙන් තුනී වී ගිය අතර අවසානයේ හුස්ම රැල්ල නොපෙනී ගියේය. මේ අවස්ථාවේදී ශරීරයේද ඊතා සැහැල්ලු ලෙසින් දැනුණ. සිතේ කතා කරන ගතිය තිබුණු අතර අවට ශබ්දයන්ද වඩාත් හොඳින් දැනුනි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මෙලෙස හුස්ම රැල්ල නොපෙනී ගිය අවස්ථාවකදී තවදුරටත් ගතියුතු පියවර කුමක්දයි කරුණාවෙන් පහදා දෙනසේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය විලාය තමයි හොඳට මතක නම් මේ ගොරෝසු හුස්ම තිබිලා මේ සියුම් වුණා දැන් හිජිලි වගේක් තියෙනවා, කයි වේදනා වගේක් තියෙනවා. ඒක දරා ගන්න පුළුවන් මට්ටමේ තියෙනවනම් ඒකට ඒ විදිහට එන්න දෙන්න ඒකට. එතකොට හොඳට තේරෙයි ඔය එන හිතවිලි එන්නේ යන්න. එකකට අපේ සම්බන්ධයක් හෝ බෙහෙත් කරන්න ඕන කමක් නැහැ. ඔය එන වේදනත් එන්නේ යන්න. ඕකට අතකට ගන්නවත් බාම් ගන්න මොකක්වත් ඕනේ නැහැ. යම් විදිහකට මේ ප්‍රශ්න කරුට සැකයක් තියෙනවා නම් ඇයි මේ සද්ද එන්නේ ඇයි මේ වේදනාව එන්නේ ඇයි මේ හිතවිලි එන්නේ කියලා මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන ඉන්නවා කියන එක මෙනෙහි කරා. ආනපන මෙනෙහි කරන්න දැන් නැහැ ඒ නිසා ඉඳගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කරන්නේ මෙනෙහි කරන්න ඕන වෙලා තියෙන මේ එන හිතවිලි සහ වේදනා පිළිබඳව අනිශ්චිතතාවයක් බයක් සැකක් තියෙනවනම් විතරයි. එහෙම නැහෙනේ විශ්වාසයෙන් හොඳට මේ ආපු පාරේ ආනපන ගෙවන් වුණා දැන් මේ නිකන් සාමාන්‍ය අහසේ වලාකුළු පාවෙනවා වගේ හිතවිලි වෙනවා වේදනාව එනවා හොඳට බලන ඉන්න. ආය නැවත කයට හිත ගන්න ඕනකමක් නැහැ සැක නැත්තම්. සැකනම් පමණක් කයට ගන්න ආනපන පේනවා. ඒකට ගන්න මෙතන ආනපනේ නැහැ. ඒක නිසා Tamanට ඒ වෙලාවේ පවසින මානසිකත්වයේ හැටියට අවශ්‍ය නම් කය අරගෙන ඉන්නවා කියන කමනේ ගන්න සැකනම් එහෙම නැත්තම් දේශ බලාගෙන ඉඳලා මොකද වෙන්නේ කියලා බලන්න. හත්වන ප්‍රශ්නය. ස්වාමීන් වහන්ස පාරයන්ක භාවනාවේදී බඩේ පිම්බීම හැකිලිම ගැන භාවනා කිරීමේදී පිම්බීම හැකිලිම නොතේරෙන අවස්ථාවටපත් වේ. ඉන්පසු ශරීරයේ කොතනකදී හරි සතෙක් දුවනවා වගේ තේරෙනවා. මෙසේ පැයක් පමණ සිටිය හැක. මා තවදුරටත් භාවනා කළා තින්හා ප්‍රතිඵලයක් තවම නොලැබී ඇත. මින්පසු ගත යුතු පියවර කුමක්දයි පහදා දෙන මෙන් ඉල්ලමි. ඥාන පිම්බීම හැකිලිම ගත්තත් ඒක දිහා බලාන හිටියොත් කලබල කරන්නේ නැතුව ඒක එන්නේ එන්නේ සංසිඳනවා. ඉතින් එතකොට හිතට බුදුහාමුදුර අපිට පණිවිඩයක් දෙනවා. හිතේ අරමුණක් තියන තාකල් කෙලෙස්. හිතේ අරමුණ ගෙවෙනවා කියන්නේ කෙලෙස් ගෙවෙනවා. ඒ නිසා අපි ආනාපාන හිත තිබ්බාම අනික් කෙලෙස් ගෙවලා ආනාපාන විතරයි දැන් තියෙන්නේ. නැත්තම් පිම්බි මහැකිලිමට හිර කරගත්තා නම් එච්චරයි. ඒ කෙලෙසේ විතරයි දැන් දන්නවා. ඊට පස්සේ ඒක දිහාම කලබල කරනතෝ බලන් හිටියොත් ඒකත් ගෙවෙනවා. එතකොට අපි දන්නවා ආන පිම්බි මහැකිලිමට සාපේක්ෂව ලෝකේ කෙලෙස අයින් කරා. දැන් පිම්බි මහැකිලිමත් ගෙවුනා. ගෙවුනට පස්සේ දැන් කෙලෙස් නැති තත්ත්වයක් තියෙනවා. ඒකට එහෙම මෙන් හිතවිලි ටිකක් එනවා, වේදනා ටිකක් එනවා, නැත්තම් කම්පන චංචල දැනෙනවා, නැත්තම් බරහැලුවක් දැනෙනවා. මේක දිහාම බලන් ඉන්න පුළුවන් නම් දැන් මේ ලෝකයක් කරදර නැහැ පිම්බීමක් ඇකිලිමක් කරදර නැහැ දැන් ඒ ඔක්කොම ගෙවන් වෙච්ච මේ පුංචි නිකම් බොරයක් මණ්ඩියක් අවක්ෂේපයක් වගේ එකක් තියෙනවා බලාගෙන ඉන්න බලා හිටියොත් ඕකත් යනවා දැන් ඊගාට මොනවද කරන්න ගත්තොත් ඕක ඇවිස්සලා ආය කය මතුවේ ආය ආන පිම්බීම ඇකිලිම මතුවේ සමහර විටක මෙහෙම යමක් නොකර බලා හිටියොත් ස්වභාවයෙන්ම හේතුඵල වලින්ම ආයෙත් කය මතුවෙනවා හැබැයි බොහොම ඉක්මනට ආයෙ නැති වෙලා යනවා ස්වභාවයෙන්ම හේතුඵල වලින්ම ආයශරයක් පිම්බීම හැකිලි මතන නැති වෙලා යනවා. හරියට මේ මතුවලා යන හිතවිලි වගේ. ආන්නේ දිහා බලාගෙන ඉන්න ඉතින් ඉස්සරහට යන්න ඕනේ කියලා කියනවනම් ඒ ඉස්සරහට යන්න කරන අපේක්ෂාම කෙලේශයක් වෙලා ඒ වෙලාවේ. ප්‍රතිඵල බලාපොරොත්තු වීම කෙලේශයක් වෙලා. හොඳට බලහින්න හිතට නිකන් ස්මාර්ට් වෙන්න දෙන්න එපා. නෑ මේකත් ලොකු දෙයක්. මේකට හොඳට හිත උරු කරගන්න. හොඳට මේ කොහොමද කියන්නේ? කල්ලු පිරිමැදලා බලන්න චේතනාවක් නැති බවට මොන චේතනාවක් දැම්මත් ඇහැට කුණක් වෙනා වෙලාවයි. ප්‍රතිඵල බලාපොරොත්තු වෙනව හෝ මේකට කරදර කරන්න හෝ අන්නේ චේතනා නැතුව ජීවත් වෙන ලෝකේ 100%ක්ම කර්ම ගෙවිලා තියෙනවා. චේතනාවනේ කර්ම වෙන්නේ. චේතනම්බිකවේ කම්මං. චේතනා නැත්තඳ ගියාට පස්සේ බලන්න ලස්සනට සියලු සංසිද්ධි කිසි කෙනෙක්ගේ කර්තෘත්වයක් නැතුව රචකෙක් නැතුව වෙන්න පටන් ගන්නවා. ආන්න ඒකට ගුරු වීම තමයි ওই වෙලාවේදී කරන්න තියෙන්නේ. මොනවා කරන්න ගියත් ඒක වෙන්නේ නැහැ. මම යමතු වෙනවා, තණ්හා මතු වෙනවා. ඒ නිසා චේතනාවට ඉඩ නොතබා. ওই පැමිණිච්ච తত্ত্বය, උපයාගත් తত্ত্বය අරසා කරගන්න රැකවල්ලාන එක තමයි කරන්න තියෙන්නේ. අටවෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව කරන අවස්ථාවේදී සිත සිත යටිපතුලට ගනිමින් සිහියෙන් සක්මන් කරමි. පාරයන්ක භාවනාවේදී සිත ආශ්වාස ප්‍රශ්වාසයට ගනිමි. එදිනෙදා ගත කරන ජීවිතයේ කටයුතු කරන අවස්ථාවේදී සිය පැවැත්විය යුතු ආකාරය කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම මගපලත් වේවා. ඔය මේකදී අර සක්මනේ පරියන්කේ ඉන්නකොට අරමුණට හිතගත් එක මදි අරමුණට ගත්තානම් අරමුණ වැටහිච්ච ආකාරය අනිවාර්යයෙන්ම වාතාවරණයට ලියන්න නැත්නම් කොහොමද දන්නේ ඇත්තටම හිත පියාද නැද්ද කියලා. ඒ නිසා අරමුණට ගියයි කියලා කියනවා හොඳයි. මේක ජයග්‍රහණයක්. නමුත් අරුණ ගියාට පස්සේ වැටහිච්ච දේ ලියවිලා නැහැ. ඊට පස්සේ එදිනදා වැඩ ගැන අහනවා. ඒක මූලික කමටහන් උපදේශ පන්තියේ අන්තිමට විනාඩි 20ක් විතර විස්තර කරලා තියෙනවා මේ මේ පරියන්කේ මෙහෙමනම් සක්මන මෙහෙමනම් ඒක නා එදිනදා ජීවිතේ සත්‍ය පාත්තන්නේ කොහොමද කියලා. ඒ නිසා මේ මූලික උපදේශ පන්තිය යනකොට හැම කෙනාටම ලැබෙයි. නැවත නැත අහන්න අහලා නැත්තම් ඒක අහන්න එක හම්බ වෙනවා. එහෙම නැත්නම් දල වශයෙන් මතක තියාගන්න. එදිනදා වැඩ කරන තමන් ඉන්නේ ඉරියව්ව තමන්ගේ ආරක්ෂක දේවතා වගේ තියාගන්න. තමන්ගේ ගමනට තියෙන හැරමිටිය වගේ මම ඉඳගෙන තින්නේ, හිටගෙන තින්නේ, වැසිකිළියද ඉන්නේ, නිදාගෙනද ඉන්නේ කියලා මේ කය අපි නැත්තම් කය කියන්නේ නැත්තම් ඉරියව්ව කියලා ගන්න පුළුවන්. ඉන්නේ ඉරියව්වේ හිත පැවැත්වීමෙන් අපේ හිත වැඩි දුර දුවන්න දෙන්නේ නැතුව යම් ප්‍රමාණයකට මේචල් කරගන්න පුළුවන්. ආම්බම් කර ගන්න පුළුවන්. ඒක සරුවචනන්සේ කෙලින්ම චප්පානක සූත්‍රයේ කෙලින්ම සඳහන් කරලා තියෙනවා. ඉතියා මේ ඉඳුරන් ඕනකට වැඩිය දුවන්න යන්න දෙන්නේ නැතුව කීකරු කර ගන්න ඕන නම් තමන්ගේ කයේ තමන්ගේ ඉරියව්වේ හිත පාත්තන්න කියලා. නවවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී මගේ සිත සමාධියට පත්වීමේදී ලා කහපැහැති ආලෝකයක් දැర్శණය වෙමින් නැති වෙමින් පවතින අතර මගේ සිතටද ඊතා සතුටක් මෙන්ම සැහැල්ලුවක්ද ඇතිවේ. එහෙත් නැවත ටික වේලාවකදී මා ආශ්වාස ප්‍රශ්වාසය ගැන සිත යෙදීමෙන් එම සතුට මෙන්ම එම ආලෝකයේද නැති වී යයි. නැවත එම தത്വයට එමට මහන්සි ගත්තත් විවිධ බාධාකාරී සිතුවිලි මගින් ඒ වළක්වයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට මෙම භාවනාව වැඩි දියුණු කර ගැනීම සඳහා උපදේශයක් ලබා දුන මැනව. එතකොට මේ යෝගාවචරයෙන් ආහන්නුනේ තමයි මේ මූල කර්මස්ථානයේ වෙනකොට ආනාපානට මූණට මූණ දාලා ඉන්න අවස්ථාව සහ අර සෑහළු ප්‍රීති නැත්තම් කහපාට එළියට ආලෝකයට මූණ දීලා ඉන්න වෙලාවේදී Taman වැඩියෙන් ප්‍රිය කරන්නේ නැත්තම් සතිය වැඩියෙන්ම තියෙන්නේ මේ දෙකෙන් කොයි එකේද කියන මතේ හෙලි කරනවා නම් ලේසි විග්‍රහයට යන්න. කැමැතිද ඒ ප්‍රශ්න ලියපෙකන අත උසන්? ස්වාමීන් වහන්ස කහපාට එළියට තමයි මම වැඩියෙන්ම හිතේ දෙව්වේ. නමුත් මොකක් හරි බාධාකාරී සිතුවිල්ලක් එක්කත් ශ්වසනය ගැන හිතන්න ගිහිල්ලා ඒක නැති වෙනවා. එතන තමයි වැරද්ද තියෙන්නේ. ඒ කියන්නේ අපි ප්‍රත්‍යක්ෂණය කළා කිය ආනාපානෙ තියෙද්දී ආනාපාන ඉදීම ආනාපාන මුණ දීම ආනාපාන සතිය පිහිටීම වශයෙන් ලැබෙන අතිරේක ලාභයක් තමයි ඒ කහ පාට එළිය නැත්නම් ප්‍රීතිය සහැල්ලු ගතිය. ඒ ඔක්කොම සංකල්පයක්ද ප්‍රත්‍යක්ෂයක්ද කියලා අල්ලන්න අමාරුයි. මොකද ආනාපානේ නම් නායි ගැටෙන හැටියෙන් අපිට අල්ලන්න පුළුවන් නිසා මේ මගදී හම්බෙන දේවල් වලට හිත යෙදවීමම අපේ ලොකු සාංශ කියන ආනාපානට අනදර කිරීමක් කියලා. ආනාපානට නොසලකා හැරීමක්. ආනාපානිය අවචාවට ලක් කිරීමක්. ඉතින් ඒකට ආනාපානෙත් නැති වෙනවා, ඕකත් නැති වෙනවා, දෙකම නැති වෙනවා. ඉතින් ඒ නිසා මොකක්ද කිරුවොත් හොඳයි කියලා හිතෙන්නේ. ආනපානය. Ah, eh, ආදරයට කොයිදෝ බාධා නැත්තේ. <laughs> ඒක විනිකුරයි. මම සමේ ශ්වසනේ දිග කෙටි ප්‍රමාණය අනුවයි මම ගොඩක් වෙලාවට ආනපාන කරන්නේ. ඒක පහසුයි පිම්බීම හැකිලීමට වැඩිය. පිම්බීමට වැඩිය. දිග ඉස්සලාම දිග ට දැනෙනවා ඊට පස්සේ කෙටි වෙලා ඊට පස්සේ නොදැනීම ගන්නට එනවා ඒක එක එක ආකාරයක් මේ දිග කෙටි බව උණුසුම් සිසිල් බව කම්පන චංචල බව ඒ දකින්න දේවල් එකම නම් හැමදාම බලන්නේ ඒක නොදෙපිට දවසට පශ්චාත්තාප වෙනවා. පේන මොන ආකාරය හෝ මොන සටහන හෝ ආනාපානිය තහවුරු කර ගන්න ගන්න මොන තරම් සටහන් වෙනස් වුණත් මොන තරම් ආකාර වෙනස් වුණත් සතියට එච්චර බාධා කරන්නේ බාධා වෙන්නේ භවනා හරියෑම නිසා පහළ වෙන මේ ආලෝකයට මේ පහසුවට මේ කහපාටට හිත ගියානේ අනිවාර්යයෙන්ම මේ මූල කර්මත්තාන්ට ආනදර කරා වෙනවා. ඉස්සලා අප කනට වැඩිය පස්සේ ආපු අඟ වර්ණයට නෙමෙයි ස්වාමීන් වහන්සේ අර හිතට දැනෙන සහනය ඒකට තමයි කෙලස් කියන්නේ. ඔය තෙතමනේට තමයි ප්‍රේමිකයන්. ආදරයට කොයිදෝ බාධා නැත්තේ. පෙම් කරන්න ගිය ගමන් කචා. ස්තුති ස්වාමී. ඈ? බොහොම ස්තුති ස්වාමීනි. මේ විදිහට මම දිගටම කරන්නේ. දැන් මොකක්ද තේරුම් ගත්තේ? ආනාපාන සතිය එළිය ගැන හිතන්නේ නැතුව ආනාපානය ගැන විතරක්. මතක තියාගන්න එළිය ගැන ද්වේෂ කරන්න යන්න නැත්නම් ඒක අනිවාර්යයෙන්ම සුබ ලකුණක්. ඒ නිසා මට හිත මම දකින්න තියෙනවා බොහොම දෙනෙක් එළිය දැකපො අයියෝ සාන්ත මං විනාසයි යොන්න මගේ හිත සතිය සමතයි සමාධියට ගියා අනේ මගේ නැවත ගෙනත් දෙන්න කියලා ආනපන්න. එහෙම කරප්පන් එන්න ඕනක මොකුත් නැහැ. මොකද ඒක පව් කරන හැතැම්ම පව් කරන ගමනේ හැතැම්ම කනවා. හැතැම්ම කනුව ළඟ පදි වෙලා හැතැම්ම කනුවට වැඳ වැඳ ඉන්න එපයි කියලා මං කියන්නේ. ගමනේ යනකොට පහුවේ. ඊට වෙඩි ලොකු ඒවා පහුවෙලා. නමුත් එක තැනක හරි නැතුළු අයියෝ දෙන්න හැතැම්ම කනුවක් කියලා ඕකට වඳින්න පටන් ගත්තොත් වාහනේ බහින්න වෙයි ගමන නතර වෙනවා. ඒ නිසා ඒව එකටවත් වෛර කරන්න එපා. ඒවා සුභාශිංසන විදියට ගන්න, ඒව භාවනාවේ ප්‍රයෝජන විදියට ගන්න. හැබැයි එතන ටැග් ගහින්න එපා. මෙට්ට ඇහි වෙන්න එපා. මෙට්ට ඇහි වුණොත් එහෙම නැත්නම් ඒක ඇල්ලුවොත් අපි ඒකෙන් අහු වෙනවා. ඒ වෙනුවට ආනාපාන තියාගන්න. තව පුළුවන් තරම් ආනාපානේ අපිව මෙහෙවන තාක්කල්. 10 වෙනි ප්‍රශ්නය. අතිගෞරවනීය ස්වාමින් වහන්ස මම ආනාපාන සති භාවනාව ලෙස හුස්ම ඉහළ පහළ යාම නාසිකාග්‍රයේ දෙස බලා නිරීක්ෂණය කළෙමි. එහිදී ආශ්වාසයේ සිසිල් ලෙසත් ප්‍රාශ්වාසයේ උණුසුම් ලෙසත් අත්විඳෙමි. දිගු හා කෙටි වශයෙන්ද ආශ්වාස ප්‍රාශ්වාස දුටුමි. විවිධ ආලෝක ධාරාවන්ද පෙනී ගිය අවස්ථාවන්හි පවා මම මූල කර්මස්ථානියේම සිටියෙමි. එහෙත් දැන් භාවනාවට වාඩි වූ විට ඒ කිසිවක් මට නොදැනේ. එහෙත් මම භාවනාවේ යෙදෙන බව දනිමි. සැහැල්ලු ගතියක් සැහැල්ලු ගතියකින් සිටිනවා දැනේ. කීප වරක්ම ආනාපාන නිරීක්ෂණයට සිත යොමු කළද එවැනි දැනීමක් ඇති නොවේ. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ භාවනා කටයුතු ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය උපදෙස් දෙන මෙන් ඊටමත් කරුණාවෙන් ඉල්ලමි ඔබ වාසයට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඔබ මයිසල්ලා යෝගියෙක්ගෙන් ඇහුවේ ආනපානේ බලහන සිටීම සහ වර්ණ මේ පහසුව දිහා එතකොට අපි ප්‍රශ්න විසඳුවා. දැන් මේක කතා කරන කියනවා ආනාපාන පේනකොට වර්ණ සටහනුත් පේනවා. බහුවෙන්නෙත් නැහැ. මම කෙලින්ම ආනාපාන කරන ගියාම ඊට පස්සේ ආනාපානේ නැති අවස්ථාවක්පත් වෙනවා කියලා දැන් මම අහනවා මේකේ නා උසාවියට උත්තර දෙන්න කැමති නම් ආනාපානේ දැක දැක ආනාපානේ පවත්තන ආනාපාන සතියත් ආනාපානේ ගිවං කරාට පස්සේ ආනාපානේ නොදැක මොනවත් නැතුව අරමුණක් නැතුව පවත්වන සතියක් ගත්තොත් මේ සති දෙකෙන් වඩා හොඳ කොයි එක වශයෙන්ද Tamange හිත කියන්නේ කියලා. කැමැති දෙයක් එක්කනා මේ ප්‍රශ්නේ පැහැදිලිද? ප්‍රශ්නේ මම අහන්නේ ආනපාන පේන වෙලාවක් ගැන මේක විස්තර කරලා තියෙන ඊට පස්සේ ආලෝක හම්බෙලා ඒක ඒකට පටල වෙන්නේ නැතුව දිගට ගිය අවස්ථාව විස්තර කරනවා ඊට පස්සේ ආනපනින නොපෙන අවස්ථාවක් කියනවා ඒත් කියනවා මේ ලියමල තියෙනවා ඒත් මම භාවනා කරන බව දන්නවයි කියලා. මම අහන්නේ මේ ආනාපානෙ පෙනිපෙනී පවතින ආනාපාන සතියත් ඒ ආනාපානෙ නොපෙනී භාවනා කරනවා කියන සතියත් දෙක ගත්තොත් වඩා කාර්යක්ෂම වඩා කුසලතාවයක ඉති වෙන්නේ කොයි සතියද කියලා. ආනාපානෙ නොපෙනී ගත කරන සතිය කරනස්. ඔය එතකොට එහෙමනම් අපිට කරන්න තියෙන්නේ ඒකට අනුග්‍රහ කරන එක. එතන ඒ ටික තමයි ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ. එතන ඉඳලා මම මොකද කරන්නේ? නිකයි නිකයි තියෙන්නේ. ඒක තමයි කරන්න බැරි තියෙන්නේ. දැන් මොනවාරි ආවට පස්සේ ඉතින් අත දානවා ඉතින් කහිනවා ඉතින් අත ඉතින් පෑදී දිහට බොරදී එකතු කරගත්ත ගමන් ඉතින් නඩු. සුම්මයිරි. සුම්මයිරි කියන්නේ මොකක්ද? ඈ? නිකයි හිටපන්. නිකයි. නිකයි හිටපන් මං කියන්නේ. සුම්මයිරිඩා කියන්නේ. බුදුහාමුදුරෝ ඒකයි ඔය ඔය ගල් ගල්පිලිම වගේ ඉඳගෙන ඉන්න ඕ බලපන් මං සුම්මයිති. අපිට බෑ. අපි නම් ලියනවා, දඟලනවා, කහිනවා, එනිසා මෙතන ගියාට පස්සේ බලන්න මේ උපයාගත්ත දෙයට තරම් වෙන විදියට උත්තරේ හරි කොච්චරක් අපිට මේක පවත්වන්න පුළුවන්ද පවත්වීම සඳහා කළ යුතු එකම දේ යමක් නොකර සිටීම පමණයි. ඒ නිසා එතන අකිරියෙන් උපයන්නේ. එහෙම නැත්නම් අසංස්කාරික උපයන්නේ. අවිඥානික උපයන්නේ. අචේතනික උපයන්නේ. ඒ තමයි උසස්ම කුසලයේ. යමක් කරන තාක්කල් පව්. නිකන් ඉන්නකොට නිකම්ම කුසලයේ සිද්ධ වෙනවා. ඉතින් අපි ඒ නිසා හරි අමාරුයි අපට ඒක තැනටලා මොනවත් නොකර නිකන් ඉන්නේ. ඒකට අපිට බලපාන්නේ පාළුව, කම්මැලිකම, තනිකම, ඒකාකාරීකම, අසරණ වෙච්චි, බය වෙච්චි ගතිය. ඔන්න ඔකට තමයි කෙලස් කියන්නේ. එනිසා මේකට ලෑස්තිලා යන්න මේක උපයාගත්ත දෙයක්. කෙලස් අඩු තැනක්, ප්‍රතිපදා විදුරා. මන්ට පුළුවන් ද මේකට තරම් වෙන විදියට මේක දරන්න. එහෙම නැත්නම් මේකේ ධූරය බාරගෙන මේකට අනුග්‍රහ කරන විදියට කන්දක් වගේ, ගලක් වගේ, ගහක් වගේ එහෙමම ගල් බමුණෙක් වාගේ බෙන්තන් ගල් බැමිණියක් වාගේ නිකන් ඉන්න එකයි තියෙන්නේ. තේරුණා කියලා හිතනවද? තේරුණා සනස්. ඒ පුළුවන් වෙයි කියලා හිතනවද? උත්සාහ කරනවා. උත්සාහ කරොත් කියලා වෙනවා. අන්න ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. උත්සාහ කරන්නේ මොනව කරන්නද? නැසෙලි ඉන්න. ඒ උත්සාහ නොකරන්න. මෙතෙන්දී උත්සාහයක් ගන්න ඕන උත්සාහ නොකරන්න. වීරියක් කරන්න ඕන වීරිය නොකරන්න. කරනවා මොනවද නොකර ඉන්නේ. ඉතින් ඒක ව්‍යාකරණයට එන්නේ නැහැ. අපේ අපේ සාමාන්‍ය දිනදා භාෂාව ව්‍යාකරණ වලට දාන්න බෑ. නමුත් එතන තමයි ජොලිය තියෙන්නේ. එතන තමයි සෙල්ලක්කාරකම තියෙන්නේ. එතන තමයි බුදුහාමරගේ තියෙන සුවිශේෂත්වය තියෙන්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා නිකන් ඉන්නවා. එතකොට අමාරුයි. ඔතෙන්ට යනකම්ම තල්ලු කරගෙන යන්න ඕන. ගිහිල් ඉවරලා බලන්න මම ආනාපානේ පව් කෙරුවා, ආලෝකත් පව් කෙරුවා, ආනාපානේ ගෙවන් කෙරුවා. දැන් හරි දැන් ඕටෝ පයිලට් එකෙන් දැම්මා. එන්ජින් එක දිව්වා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සස්තුති 11 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් වෙමි. පාරයන්ක භාවනාව වඩන අවස්ථාවවලදී මාහට පැය භාගයක් පමණ ආශ්වාස ප්‍රශ්වාස කිරීම දෙස අවධානය යොමු කර සිටිය හැක. සක්මන් භාවනාවේ යෙදීමේදීද මාහට මගේ චලනයන් දෙස අවධානය යොමු කර සිටිය හැකි වේ. මා මේ දිගටම කරගෙන යාමෙන් මාහට ප්‍රතිඵල ලබාගත හැකි වේද? මා භාවනා කරන ආකාරය නිවරදිද? ඔබ වාසයට මේ ආත්ම භාවයේදීම නිර්වාණ සමාප්තිය ලැබේවා. භාවනා කරන ආකාරය ප්‍රකාශ කරන්න විස්තර මොනවාක් අදීලා නැහැ. විනාඩි 30යි කරන්න කියලා තියෙනවා. ඒකෙන් සතුටු වෙන්න බෑ. ඒ නිසා අපි දීලා තියෙන පැයක් සක්මන් කරන්න පැයක් පරියන්කේ කරන්න. ඊට පස්සේ කොච්චර වෙලා Tamanට මේ පරියන්කේ නම් ඉන්න ඉරියව්වේ හරි ආනපාන හරි පාත් ගන්න පුළුවන්ද? සක්මන් කරනකොට කොහොමද ඉන්න ඉරියව්වේ හෝ වම දකුණේ පාත් ගන්න පුළුවන්ද? මොනවද භාවනා මෙනෙහි කිරුවේ කොහොමද? වැටුනේ මොනවද කියනවා නම් අපිට කතා කරන්න පුළුවන්. මේකේ තියෙන නිකන් මේ පැකට් එක තියෙනවා ඇතුලේ හිස් කොම්බේ තියෙනවා. ඒ නිසා අනිත් දවසේ ලියනකොට මේ භාවනා කරනකොට වැටහිච්ච ආකාරය අනිවාර්යයෙන්ම ඇතුල් කරන්න නැත්නම් ඒ කමඨාන් වාර්තාන් ඇති වැඩක් නැහැ. ආගෙන හිටියට මොනක්වත් එකෙන් අපිට ආගෙන ඉන්න කරන තේරෙන්නේ නැහැ. තේරෙන්න නම් වැටහිච්ච ආකාරය එන්න ඕනේ. එතකොට නම් සාකච්ඡාවට වටිනවා. නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. 12 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මාගේ පළමු වැඩසටහනයි. මම සක්මන් කරනුයේ වම දකුණ තබමින්ය. එවිට මට වම තබන විට ආශ්වාසයත් දකුණ තබන විට ප්‍රාශ්වාසයත් දැනේ. මම දකුණ සීකරනවට වඩා වම දකුණ සීකරනවට වඩා ආශ්වාස ප්‍රශ්වාස මට ප්‍රකටව දැනේ. නමුත් සිත විසිර යන්නේ නැත. පැය භාගයක් පමණ මෙසේ සිදු කළ හැක. ඉඳ හිට සිත විසිර ගියත් පහසුවෙන් යථා තත්වයටපත් වේ. මේ සුදුසු ක්‍රියාවලියක්ද පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේකට ඇත්තට හොඳ නරක කියන්න පුළුවන් වැටේන ආනාපානය විස්තර කරන්න පුළුවන් මට මේ මේ විදිහට සක්මණේ ඉනකොට වැටේන ආනාපානෙත් මට ආශ්වාසය මෙහෙම වැටෙනවා ප්‍රශ්වාසය මෙහෙම වැටෙනවා කියලා තොරතුරු වල ඒවට කියන ධර්ම ඕජාව කියලා රස කොටස ඒ ටික නැත්නම් මොකෙන්ද අපි මනින්නේ ඒ නිසා ඒක එච්චර අනුමත කළ යුතු වැඩක් නෙවෙයි ආනපනේ වැටෙනවා නම් ඒ ආනපන තීදී පුළුවන් තරම් වම දකුණ බලන එක තමයි අපි සාමාන්‍ය දෙන උපදේශය. මොකද ආනපන දිගේ යනවා නම් එහෙම නැත්නම් ආනපනට ඇදලා යනවා නම් කාන්දමට වගේ ඒ ඇදලා ගියාට විතරක්මදි වැටෙන හැටි ආනපානේ ඉන්නකොට වැටෙන හැටි ආර්තාවට ඇතුල් කරන්න. එතකොට පුළුවන් අපිට මේ අදහස් ප්‍රකාශ කරන්න, සාකච්ඡාවට ගන්න, මත ප්‍රකාශ කරන්න. වැටෙන දේ කියන්නේ නැතුව මේ දෙකෙන් කියන්න බෑ. තෙරුවන් සරණයි කර ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව නවක යෝගියෙක්මි ආනාපාන සති භාවනාවේ මම මෙතන යනුවෙන් පටන්ගෙන ආශ්වාස ප්‍රශ්වාසයෙන් සතිය පිට සතිය පවත්වා ගැනීමට පටන් ගතිමි විනාඩි 15ක් 20ක් ගත වූ පසු ඊට තද නිදිමතක් දැනේ නිදිමත දැනෙන බවත් හොඳින් දැනේ නැවත මම මෙතන යනුවෙන් පටන් ගැනීමට උත්සාහ කළත් නැවත නිදිමත දැනේ. මේ වෙලාවට කුමක් කළ යුතුද? සක්මන් භාවනාව පටන් ගැනීම කළ යුතුද? සතියේ වැඩි වේලාවක් ගත කිරීමට කුමක් කළ යුතුද? වීරය වැඩි යුත්තේ කෙලිසද? ශරීරයේ වේදනාවක් දැනුන විට එතනම එතනට මෛත්‍රිය පැතිරවීමෙන් එය නවතා ගැනීමට වෙරදරමි. එය සාර්ථක වේ. එය සුදුසුද? සමහර වේලාවල සමහර වේලාවල කලකිරීමක් ඇතිවේ. මට භාවනාවෙන් ඉදිරියට යා නොහැකිදයි කියා සමහර වේලාවට කලකිරීමක් ඇතිවේ. මට භාවනාවෙන් ඉදිරියට යා නොහැකිද කියා. මේ කරුණ පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේකෙත් කියලා තියෙන විනාඩි 20ක් විතර යනකම් භාවනා යෙදෙන්න පුළුවන්. නමුත් ඒ විනාඩි 20 තුල තමන් කරන මේ ආනාපානයේ තොරතුරු හුඟක් හොයන්න පටන් ගත්තොත් විෂිතුරුව බැලුවොත් උත්සන්නව බැලුවොත් ආසන්නව බැලුවොත් හිත කුසීත වෙන්නේ හිත කර්මන්නේ වෙන්න පටන් ගන්නවා. එතකොට ඒකමත් නිදිමත නොයීමට හේතුවක් වෙනවා. ඒක නිසා අරමුණ කීකරු කරගත්තට මදි අරමුණේ අස්තර විස්තර ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග හුතුවට විස්තර බලන්න. ඒතිෙදි නිදිමත එන්නේ ඉඳී තියෙනවා. ඒකේ ස්වභාවය. නිදිමත එන්නේ මේ හිතේ රාගයයි ద్వේෂයයි අඩු වෙනාට පස්සේ මෝහේ මතුවේ. ඒ නිසා භාවනා දියුණු වෙනකොට නිදිමත එන එක කෙලස් කැපෙනකොට වෙන දෙයක්. නමුත් ඒක උත්තරේ වශයෙන් කියන්න තියෙන්නේ ඒකට ලෑස්තිලා යන්න ගිහිල්ලා ලෑස්තිලා යන පමණින් හිත කර්මණීය වෙන්නේ නැත්නම් නිදිමත නිදිමත නිදිමත කියලා මෙනේ කරන එක තමයි ඔය උපක්‍රම දෙක තමයි මේකට කියලා දෙන්න තියෙන්නේ නිදිමත එන එකට ලෑස්තිලා යන්න දෙක නිජමත ආවොත් නිජමතයි කියලා මෙනෙහි කරන්න. ඒ තුන්වෙනි එක වතෙන් දෙක දෙකමාරක් කිය හැකි තුන නැත්තම් පේන වෙලාවේදී අරමුණු ওই වේදනාවට පස්සේ වේදනාවට මෛත්‍රී කරන වෙනුවට වේදනාව තියෙන්නේ කොතනද? පුච්චනා වගේද? අනිනා වගේද? කපනා වගේද? එක තැනක දාදි වශයෙන් වේදනාවේ ස්වභාව ලක්ෂණ බලන්න ගත්තොත් අර නිජමත ගතියට වෙනව අඩුයි. ඒ නිසා ස්වභාව ලක්ෂණ බැලීමේ දුර්ලභම නිසා තමයි මේ නිදිමත ඇවිල්ලා තියෙන එකට කියන්නේ නිදිමත එන්න හේතුව මේ විතක්කේ නැතිවීම කියලා. විතක්කේ තියෙන තාක්කල් නිදිමත නැහැ. නිදිමත තියෙන තාක්කල් විතක්කේ නැහැ. විතක්කේට තමයි අපි මෙනෙහි කරනවා කියලා එකක් කියන්නේ. මම මෙනෙහි කිරීමක් කියලා නැත්තම් නිදිමත එනවා. ඒ නිසා ඔතෙන් දැනන නිදිමත බලාපොරොත්තුෙන් ගිහිල්ලා මෙනෙහි කිරීම කරන එක තමයි දෙන්න තියෙන උත්තරේ. අවසරයි ස්වාමින් වහන්සේ. මම ආදුනික යෝගිනියක් මි. මම ආනාපාන ආනාපානාව වඩන විට හුස්ම ඉහළට ගැනීමේදී ඊතා තද ශීතලක් දැනෙන අතර නැවත හුස්ම පහළට ගැනීමේදී තද දැවිල්ලක් නාසිකා කුහරය තුල දැනේ. මෙම දැවිල්ල තත්පර කීපයකට සීමා වේ. මෙය පාරයන්කයේ සිටිනා විට පමණක් දැනේ. පාරයන්කයේ විනාඩි 20ක් පමණ සිටීමට හැකි නමුත් සිත නොඑක් සිතුවිලි කරා යොමු වේ. නමුත් නැවත සතිය පිහිටයි. සතිය නැවත ඇති බව දැනෙන්නේ ශරීරයේ කොන්ද පෙදෙසේ හෝ පාවල ඇතිවන වේදනාව නිසා බව දැනුනි. ස්වාමින් වහන්සේ මෙසේ නාසය තුල සද සීතලක් ඇතිවීම හා දැවිල්ලක් ඇතිවීම භාවනා කිරීමට බාධාවක් නොවේ. මගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට ඔබ වාසයෙන් උපදෙස් පතමි. දෙක මම සක්මන් භාවනාව කරන විට දකුණු කකුල පෙරට තබා পায় බිම පතිත වන විට වම් කකුල එසවෙන බවත් වම් පායේ ඉදිරිපස කොටස පොළවේ තෙරපීමකට ලක්වන බවත් දැනුනි. මෙසේ දැනෙන පරිදි පියවර 10ක් පමණ සක්මන් කළ හැක. භාවනාව වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔය පරියන්කේ ඉල තියෙන අන්තිමට ඉස්සලා වාක්‍ය මේ නාසිකාග්‍රයේ තද සීතල දැනෙන බාහනට බාධා වේ කියලා තියෙනවා. නොවේ කියලා. නොවේ කියලා. ඒක හරි මේ ඒතෙන් ගැලපෙන්නේ නැහැ. ඉතින් නොවෙනවා නම් පිටකොන්දේ තියෙනකොට දන්නවනම් මේ පිටකොන්ද වේදනාව තියෙන නිසා සතිය තියෙනවයි කියලා. ඒ සති ධාරාව අකණ්ඩව යාම සඳහා අනුග්‍රහ කරා. දැන් මේ වැටිලා තියෙන පාරට පාරෙන් පිටපණින්න දෙන්න තු යන්න. පරියන්ක සක්මන්ට ගියාමත් තමන්ට තේරෙනවා නම් පියවර මට 10ක් 15ක් යන්න පුළුවන් කියලා. 10ට කිට්ටු කරනකොට මතක තියාගන්න දැන් ඉතින් මේ හිත පිට යන්නයි හදන්නේ. මට පියවර 11ක් කරන්න බැරිද කියලා. එමේ යන්තම් තන වඩාන 11ට ගියා නම් 12ක් කරන්න. අන්න ඒ වගේ ඉස්සලා ප්‍රමාණය වැඩි කරන්න බලන්න. සතියෙන් යුක්තව කරන පියවර ගන්න වැඩි කරන්න එක සීරුවට නගින්න ඕනේ නැහැ. නමුත් තමයි මේ කරන්න ප්‍රයත්න නිසා ටික ටික ටික ටික සතිය දියුණු වෙනවා නම් පස්සේ පුළුවන් ඒකේ ගුණාත්මය දකින්න වමෙන් දකුණ වෙනස් වෙන්නේ කොහොමද? එසවීමෙන් තැබීම වෙනස් වෙන්නේ කොහොමද කියලා ඉස්සලා පියවර ගන්න සතියින් ඉන්න වෙලාව වැඩි කිරීම සඳහා කිරීම තමයි කරන්න තියෙන්නේ. 15 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මෙය මාගේ පළමු වැඩසටහනයි. මා කරන්නේ ආනාපාන සතියයි. ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි සිත යොමවා සිටින අතරතුර එක්වරම හිස තුලින් කම්පනයක් දැනුනි. හිසට පහරක් වැදුනාක් මෙනි. අනතුරුව ශරීරයේ ඇති නහරවලද දිගහැරීමක් දැනුනි. අතේ ඇඟිලි ඉදිමුණාමෙන් දැනුනි. බොහෝ වේලාවක් කෙසේ පැවතුනි. ආශ්වාස ප්‍රශ්වාස බැලීමට බාධාවක් විය. පසුව එය සමනය විය. හුස්ම දිහා බැලීමට උත්සාහයක් දැරීමට සිදුවිය. මේ පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වාසයට නිදුක් නිරෝගී සුව. ඒකෙච්චර ප්‍රශ්න කරගන්න එපා. අර වගේ බාධා තිබුණත් පේනවා නිකන් සතිය කැඩෙනවා නැත්නම් ආනපනට බාධා වෙනවයි කියලා. නමුත් කිසිම දෙයක් තිබුණා කියලා හුස්ම ගැනීම නතර වෙන්නේ නැහැ. ඒ මොනවා තිබුණත් අපිට හිතවිලි වේදනා සද්ද බාධා තිබුණත් අර ගන්න හුස්ම වරින් වර අතරින් පතර බැලීමට කරදරයක්වත් නැහැ. ඉතින් එතකොට මතක තියාගන්න කරදරයක් නැතුව නිසින්ින්දේ ආනපාන බලනට වැඩි ලොකු ධෛර්යයක් ලොකු ශක්තියක් ලොකු සෙල්ලක්කාරකමක් තියෙනවා යම් යම් බාධා තියෙද්දිත් බාධාවටම යට වෙන්නේ නැතුව ඒව අතරින් පතරින් විනිවිදලා ආනපනෙ බලන්න පුළුවන් නම් ඉස්සරහට යනකොට තමයි තේරෙයි කොච්චර ලස්සන චිත්තයක් ඇඳලා තිබුණා චිත්තය ඇඳලා තියෙන කැන්වස් එක දිහා බලන්න පුළුවන්. චිත්තේ ලස්සන තමයි හැබෑව. චිත්තේ ලස්සන වුණාට මේක ඇඳලා තියෙන්නේ මේ තාඩුවේ කියලා මේ මේ කැන්වස් එකේ කියලා බලන්න පුළුවන් නිසා ආනපන ඉස්සරහ මොන ආඩ ගන්න නැටුවත් වරින් වර ආනපන බැලීම පුරුදු කරන යන ඔය යන පාරේ තමයි ඉන්නේ දැන්ටත් ආන්නේ විදිහට කරනකොට අපිට තේරෙයි ඔය අරමුණු මාරු වුණාට හුඟක් වෙලාට සත්‍ය කැඩෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ආනපන සැරයටයක් වාගේ ගමනට සහකරුවෙක් වගේ පාවිච්චි කරන්න. එතකොට තමයි තේරෙන්න පටන් ගන්නේ ගත කරන කාලේ ආනාපානෙත් එක්ක ඉන්නේ ඉන්නේ ඉන්නේ වැඩි වෙනවා. මේක තමයි අපි මුලදී යෝගාවචර විශ්වාසය ඇතිකර ගැනීම සතිය ඇති කරගන්න විශ්වාසයෙන් කරන උපක්‍රමය. ගරු ස්වාමීන් වහන්සේ මා අවුරුදු 7ක් වමන කාලයක් මෛත්‍රී භාවනාව වැඩුවා එක්මි. ඊයේ දින සිට ඔබ වහන්සේගේ කර්මස්ථාන දීම නිසා ආනාපාන සති භාවනාව වැඩිවීමට පටන් ගතිමි. අද දින උදේ භාවනාව වැඩිවීමට පටන්ගෙන පැය භාගයකට පමණ පසු මගේ දනහිස් උකුල්ලට ආදී දැඩි වේදනාවක් හටගත්තේය. මා ඊට පසු වේදනාවක් වේදනාවක් යයි අරමුණේ සිත පැවැත්විය. මා දෙනෙත් පියාගෙන මේ අරමුණේ සිටින විට මගේ වේදනාගෙන දෙපා මා ඉදිරියේ දිස්වන්නට විය. එම වේදනාව ටිකෙන් ටික අඩුව වෙනත් ප්‍රදේශ කරා පැතිරෙන්නට විය. පසුව මා දැස් හැර වෙනත් ඉරියව්වකට මාරු වී නැවත භාවනා කරන්නට පටන් ගතිමි. මෙම தત્ත්වය කුමක්දයි කාරණිකව පහදා දෙන්න. භාවනාවට වාඩි වී සමහර දිනක මුල් විනාඩි 5 තුළත නිමිති පෙනෙන්නට පටන් ගන්නවා. ඒවා ඉවර වෙනකොට භාවනාව අමතක වෙලා මේ தત્ත්වය කුමක් කරන් මේ தત્ත්වයට කුමක් කරන්නයිද පහදා දෙන්න. අමතර ප්‍රශ්නයක් අහලා තිනවා එකෙම යම්කිසි යෝගියෙකුට තමන් කරන භාවනාව සුදුසුතයි දැනගන්නේ කෙසේද? මා කරන භාවනාව මට සුදුසියයි දැනගන්නේ කෙසේද? ආනාපාන ආනාපාන සති සමත භාවනාව විදර්ශනා මාර්ගයට ආයුත්තේ කෙසේද? සමතේ නොගොස් විදර්ශනාව වැඩිම කොතෙක් දුරට ඵලදායි වඩා හොඳ සමත වඩා හොඳ සමත ය වඩා විදර්ශනාවට යාමද නොඑසේනම් විදර්ශනාවෙන්ම ආරම්භ කිරීමදයි ගෞරවයෙන් පහදා දෙන්න. මට ඉන්නේ මේ ළමයා හම්බෙන්නේ ඉස්සලා කේන්දරේ වලණ්ඩයි හදන්නේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කෙල්ලෙක් වුණොත් ට්‍රාන්ස්ස්ටයිසිස් කරලා කොල්ලෙක් කරන්න පුළුවන්ද කොල්ලෙක් වුණොත් ස්ත්‍රීලිංගයක් බද්ධ කරන්න පුළුවන්ද කියලා නම මමට වඳ ගෑණියක් තමයි ඔහොම කතා කරන්නේ. ළමයා හම්බෙන්නේ නැති කට්ටිය. මේකේ ආනාපානය ගැන වචනයක් අල්ලීවිලා නැහැ නේද? මුල ප්‍රශ්නේ මුල ටිකේ තිබුණා. ඔය කියවන්න බලන්න ඒ ටික. ඊයේ දින සිට ඔබ වහන්සේගේ කර්මස්ථාන දීම නිසා ආනාපාන සති භාවනාව වැඩිවීමට පටන් ගතිමි. අද දින උදේ භාවනාව වැඩිවීමට පටන්ගෙන පැය භාගයකට පමණ පසු මාගේ දනහි සුකුල්ලට ආදී නම විතරයි තියෙන්නේ. ඒකෙම හොඳට පේනවා මේ භාවනා කරනකොට මේ කතා කරන්න ඕනේ මූල මාත්‍රිකාව නැතුව වේදනාවේ පටන් ගන්නවා ඊට ඉස්සලා මෛත්‍රියක් ගැන කතා කරනවා ඊට පස්සේ මේ ආනපන සමති කරන හැටි කතා කරනවා විපස්සනා කරන හැටි කතා කරනවා බහන වැඩෙන හැටි කතා කරනවා මේ ඉස්සෙල්ලා ළමයා වදන්නකෝ ඊට පස්සේ බලමු අපි කොල්ලද කෙල්ලද ඇත්තටම දැන් කරන්නත් පුළුවන් කොල්ලෙක් වුණත් ස්ට්‍රින්ග් එකක් බද්ධ කරතයි ඒකේ ප්‍රශ්නයක්වත් නැහැ හැබැයි මේ කොල්ලගෙත් කැමැත්ත ගන්න ඕන වෙලා තියෙන එකයි ඉතින් අම්මයි කැමැත්ත විතරක් කරන්නත් හොඳ නැහැ වුණා නිසා කරුණා කළා තමන් කරන භාවනාවේ විස්තර කතා කරලා මේ අහලා පහලා තියෙනව ගෑ යන්න මේ මේ දඬු පෙර පෙරහැර එනවෝ ලන්දේ තියෙන කුරු පාරට ඇදපියෝ කියලා ලියපු කතාවක් මේ තියෙන්නේ. අහල පහල තියෙන ඔක්කොම කුණු කන්දල් පාට ඇදගෙන තියෙනවා. එක වචනයක්වත් තියලා නැහැ ආනපාන ගැන. මන් දොත්සයි වෙන්න එපා. උත්තරේ තියෙන ආනපානේ ඒක ගැන වචනයක්වත් කතා නොකර මේ වටවලල්ලේ අනේකනා කවදාකවත් ආනපාන ගෞරව කරන්නේ නැහැ. ඒකට කවදාකවත් ආනපානෙන් අරසාවක් තමයි ලැබෙන්නේ නැහැ. ඒ නිසා එක හුස්මක් ගැන විස්තර ලියන්නේ එතකොට අපිට පුළුවන් ඒ අනුව ඉදිරියට යන්න දෙන්නේ නැත්නම් මේ ආහාර පහ තින කුණු කන්දල් ඔක්කොම දාගත්තොත් ඒකෙන් වෙන්නේ අර සරල භාවය නැති අවසාන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙය මා සහභාගී වන දෙවන භාවනා වැඩමුළුවයි ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි නිවසේදී හැකි සෑම අවස්ථාවකම ආනාපාන සති භාවනාව වඩමි. එයින් සතියත් වීරයත් හොඳින් වැඩෙන බව මම එදිනෙදා අත්දකිමි. ආනාපාන සති භාවනාව ගැන ඊතරම් වැටහීමක් නොතිබූ මා දැන් ආනාපාන සති භාවනාව මගේ ජීවිතයේ මූලික අංගය බවට පත් කරගෙන සිටිමි. සක්මන් භාවනාව. සක්මන් මළුවේ මුල සිටගෙන වාර කීපයක් වේගෙන් සක්මන් කළෙමි. ඉන්පසු වම දකුණ වශයෙන් මෙනෙහි කෙරෙමින් සක්මන් කළෙමි. ලනුපැදුරේ ගොරෝසු ගතියත් වැලි මළුවේ සියුම් වැලිවල සියුම් ගතියත් වැලි කැඩී තැන් තැන්වල පාද එරෙන ගතියත් ටයිල් පොළවේ ශීතල ගතියත් පතුල් වලට දැනුනි. ඉන්පසු ඔසවනවා යවනවා තබනවා යනුවෙන් කොටස් තුනකට මෙනෙහි කරමින් සක්මන් කළෙමි. සමහර අවස්ථාවල යවනවා යන කොටස අතපසුවන බව වැටහිනි. එය හොඳින් සීයේ තබාගෙන ටික වේලාවක් සක්මන් කරන විට දම්වැලක් ගොතනවා මෙන් ඔසවනවා යවනවා තබනවා යනුවෙන් එකින් එක මෙනෙහි වන බව හොඳින් දැනුනි. ඉන්පසු ඉබේම සක්මන් කෙරෙනවා දෝයි මට සිතුනි. පාරයන්ක භාවනාව පාරයන්කය හොඳින් සකසාගෙන වාඩි වී මම දැන් මෙතන හිඳගෙන යනුවෙන් සිත කයට සිත යොමු කළෙමි. මම දැන් මෙතන හිඳගෙන යනුවෙන් සිතා කයට සිත යොමු කෙලෙමි. ටික වේලාවකදී මුළු කයම එකම ඝණයක්සේ දැනුනි. එහෙත් ආශ්වාස ප්‍රශ්වාස ඉහළ පහළ යන බව හොඳින් දැනුනි. ඉදිරියෙන් සිත ඒ දෙස බලා සිටිනවාසේ දැනුනි. ශරීරයේ ඉන්ද්‍රියන් වෙන් වශයෙන් නොදැනුනි. ටික වේලාවකදී කකුලක හිරි ගතියක් හා අතක බර ගතියක් දැනි ඇස්සර බැලුවෙමි. කාලය පැකුත් විනාඩි 20ක් පමණ ගත වී ඇති බව දුටිමි. මගේ භාවනා මානසිකාර්ය ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ දෙපා නැමෙද උපදෙස් පතමි. මා කරගත් නා මහත්ඵල මානිසංස කුසලයන් ඔබ වහන්සේට අනුමෝදන් කරමි. ඔබ වහන්සේ පතන පරිදි තුම්බෝධියකින් නිවනින් සැනසේවා. සාදු සාදු සාදු. මේ සක්මනේදී ඇත්තට හොඳ විස්තරයක් කරන්න උත්සාහ කරලා තියෙනවා පාය තබනකොට දැනෙන දේවල්. නමුත් මම කන යොමාගෙන ආන හිටියේ සක් පරියන්කේ ගැන ලියවිලා නැහැ. පරියන්කේදී ආනපාන කරන විස්තර තිබුණාට මොකද්ද මේ දෙක අතර තියෙන වෙනස? ආස්වාස් ප්‍රසවාස දෙක අතර වෙනස නැත්නම් ආස්වාස් ඕනේ නම් ඔසොන යවන තබනවා වගේ ආස්වාස් ගන්න පුළුවන් මුලැමැදාක කියලා. අන්න ඒ පැත්තට තොරතුරු බලන සුළු වුණොත් ওই ওই භාවනාව තවත් කට්ටයක් පයින්. බලලත් ඇති සමාල්ලාට ලියවිලා නැහැ. ලියමනේ තමයි අපි පන්නරේ ලබන්නේ ඒ නිසා ආශ්‍රත් ප්‍රසවාස සම්බන්ධ නම සඳහන් කරන විතරක් නෙවෙයි මේ සක්මනේ ලියලා තියෙන ආකාරය හරි ඒ විදිහට පරියංකේත් විස්තර බලන්න යන්නේ එතකොට ඉබේම භාවනාවේ ඔయిత වැඩිය මේ ඒකාකාර වර්ධනයක් ඇති වෙන්න පටන් ගන්නවා. ලිඛිත ප්‍රශ්න අවසానයි ස්වාමින්වහන්සේ. ප්‍රශ්න 19යි. එහෙමයි. අපි වෙලාවත් ඉවරයි. කෙසේ නමුත් කාට හරි වෙන අපි කල්තබු ප්‍රශ්න මත හෝ නැත්නම් නගන්න ප්‍රශ්න තියෙනවා කරුණාකර අත උසන්න නැත්නම් අපි සැසිවාරය સમાપ્ત කරන්න හදන්න. දැයි මට පේන්නේ මේ සභාවෙන් දැන් ප්‍රශ්න නැහැ. ඒ නිසා අපි මෙතනින් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නිමාව සටහන් කරනවා. අපි තුනට නැවත රැස් වෙනවා පරියංග භාවනා සඳහා සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි